මම මේක කියන්නේ තනි වචනේ තමයි මෙච්චර භාවනා කරලා ප්‍රතිඵල දැක්කත් කාටවත් දැනෙන්නේ නැති වෙන්න ඇඟෙන් දැන් ඇඟෙන් නැති වෙන්න හංගල කරන්න පුළුවන් නම් ඒ යෝගාචරය දක්ෂයි මොන තාලෙන් හරි ලැබිච්ච ප්‍රතිඵල කියාපන්න ගිහිලා අනුන්ට උගන්වන්න ගිහිලා අතෙන් යන අරෝ කරු මෙෝ කරුම කියන්නේ අනේක ඇත්තටම සමහරු කරන එක සාසනික සේවාවක් එක පුංචි කළ සලකන්න නරකයි. නමුත් ඒකෙන් සිද්ධ වෙන්නේ මේ මිනිස්යාගේ ප්‍රගතිය ඉදිරි ගමන තම අතිම වලකපෙන. ඒ නිසා ඒ වෙලාවේදී භාවනාව හරියනවා නම් කියා පාණ්ඩයක් නැතුව අන්ධහර පාණ්ඩයක් නැතුව ඒක ආරක්ෂා කරන වැඩපිළිවෙලක්. ඒ ආරක්ෂා කරන වැඩපිළිවෙලේදී පොත්පත්වල කොහොමඩක්වත් ඒක ලියන්න බෑ. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල ඒ කල්යාණ මිත්‍යා තමන්ගේ ಗುಣ වසාගෙන ජීවත් වෙන හැටි. කල්යාණ මිත්‍යා අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න යන්නේ නැති හැටි. කල්යාණ මිත්‍යා ආරාධනාවකින් තොරව යමක් නොකරන හැටි. කොච්චර ඉස්සරහ තමන්ට කළ හැකි යමක් තිබුණත් අතපය කැඩිච්ච කෙනෙක් වගේ බලාගෙන ඉන්න. හොඳට දේවල් පෙනුනත් අන්ධෙක් වගේ ක්‍රියා කරනවා. හොඳට තමන්ට කාරණා ඇහුණත් බීරෙක් වගේ ක්‍රියාත්මක වෙනවා. හොඳ දැනුමක් වුණත් ගොළුෙක් වගේ කතා කරගන්න බැරුව ඉන්නවා. එහෙම නැතුව පැනලා කරන්න පුළුවන් වුණත් කොන්දේමාරු කෙනෙක් වශයෙන් පැත්තකට බැරනම් මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා. මේ මොනවත් නෙවෙයි අර තමන් හදාගත්ත අර ಗುಣ කදම්බේ තමන් හදාගත් මේ දේ කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. ඒ කෙනා ඒක රැකේ නැත්තම්. මේක පිළිවෙලක් වෙනකම්. මේක ස්ථාවර වෙනකම් ඒ පුද්ගලයා ඒකෙන් පිට දේවල් කල්පනා කරන්න ගියොත් 100 200ක් සාර්ථක වෙනවා. හැබැයි භාවනා කරේ. මේක ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ භික්ෂුවක් පැවිදි වෙලා බණ භාවනා කිරීමට යන භික්ෂුවක් කරන ඕන වැඩ සාර්ථක වෙනවා මහානකම ඇර. මහානකම විතරක් අසාර්ථක අත තිබ්බොත් ඇස්වදකමකට නස්සත්‍රයක් කරන්න සලෝක කියන්න වස්කවි කියන්න සෙත්කවි කියන්න පිරිමි කාමාන්‍ය ගිහියෝ කරන වගේ දහ ගුණයක් එහෙලින් සාර්ථක වෙනවා මේක තමයි මායя දෙන්න ලනු. එතන මේ මහාමුදුරන්ගේ මහානකම නැහැ. මහානකම අසාර්ථකයි. අනිත් ටික හරිනවා. අන්තිමට සිවුරත් නැතුව, සීලෙත් නැතුව කැඩෙනවා. ඒ නිසා ගිහියන්ට මේ ප්‍රශ්නේ අඩුයි. හැබැයි ඒ වුණත් මම දන්නවා කටපූචානම වැඩිකම නිසා. මම දැන් හතරවෙනි ධ්‍යානෙ ලැබලා තියෙන ඊගාට මම මොකද කරන්නේ? මම දැන් සංඛාරූපිකාට ගිහිල්ලා එනවා. දැන් කව ළඟට ධ්‍යානෙ. මේක හන්දියක් හන්දියක් ගන්න කී කියාවිද. මතක තියාගන්න මේ ඊතර හරි පෙට්‍රල් හරි වගේ දේවල් තියෙනවා නම් පීරිසයක තියන්න හොඳ නෑ ඔක පිහගෙන යන ඔක වහලා මේ මූඩිය ගහලා තියන්න ඕන. ඒකට කියනවා දැන් අරක්කු වලට කියනවා සීල් අරක්කු කියලා. ඒ මොකද අරක්කු තිබ්බොත් උලඟ යනවා. මේ සීල් කියන එකත් ඒ වගේම සීල් කරලා තියන්න ඕන එක. සීල් අරක්කු වගේම තමයි සීල් කියන එකත් කාටවත් අඟවන්න යන්න එපා මම සීල් දකින්නයි කියන්නේ. කාටවත් අඟවන්න යන්නත් එපා මට මෙච්චර භාවනා කරන්න පුළුවන් අර එහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන් කාටවත් අඟවන්න යන්නත් එපා මට අර ඥාන පහළලා තිනවා මේ ඥාන පහළලා තිනවා ඒකට කවුරුත් නෙවෙයි උපරිම ප්‍රයෝජන ගන්නෙ මායя ගුණ වසංගාගෙන ජීවත් වෙන කලාව තියෙන එකම එකම සම්ප්‍රදාය තේරවාදේ විතරයි කියලා බය නැතුව කියයි ඒකෙත් කටනත දොඩෝන ඇත්තෝ මේ පසුගිය අවුරුදු 10 15 දින බැලුවොත් මොන තරම් ශීක්‍රයෙන් නිකන් සම්බම්බෝල පිපිලා වගේ පුපුරලා ගියා. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ මේ අමාරු කාමයෙන් බේරෙන්න පුළුවන්. නමුත් පළවෙනි සටනේ බේරුණාට ඒක සියුම් ක්‍රමයට පිටිපස්සෙන් යෝගාවචරය වගලා ගන්න. මේ වගලා ගන්නකොට භාවනා කරන්න පිරිස් අතර ඉඳගෙන ඔක්කොගේම සාමූහික ප්‍රයත්නක යනවන ලේසි. මේ සාමූහික ප්‍රයත්නයේට බුදුචාන් වහන්සේ දීපු වටිනා ආදර්ශයක් තමයි උන්වහන්සේ මතක් කරලා තියෙනවා. භික්ෂු සංඝයල වහන්සේලා අතර කිසිම කෙනෙක් තමයි ලැබපු අදිමානසික උත්තරීපනස ධර්ම හෙලි කරන්න එපයි කියලා. ඒක ඒක භික්ෂුණාන්ගේ සීලේ කඩන දෙයක් උත්තරීපනස ධර්ම හෙලි කිරීම. නිති උත්තරීපනස ධර්ම ඉතින් සමත ධ්‍යාන විමුක්ති විදර්ශනා ආදි වශයෙන් අභිඥා ගොඩාක් දක්වලා තිනවා. ඒව හෙලිකිරීම හරහා වෙන්නේ මොකද්ද? මේ වටිනදී සංගවා තැබීමෙන් තියාගත් යුතු වටිනාදී අනවශ්‍ය විදිහට හෙලිකිරීමෙන් ඒකට කෙරේ පිහිටන් දන්නකම නිසා අයාලේ නාස්තික. එනිසා මේක ගිහියන් අතර බැලුවොත් ආපත්‍ති කරන්නේ. ගිහියන් ආපත්‍ති සිද්ධ වෙන්නේ. නමුත් ඒ කටමැද දොඩවන්න ගිහිල්ලා පූච්චානම් කතා කරන්න ගිහිල්ලා අන්තිමට උසුළු විසුළුවට පවලක් වෙනවා නුංගේ තමන්ගේ ඒ සමාධියක් ගැන තමයි උඟ දෙනෙක් ඔය පූජාන කතා කරන්න යන්නේ. මේක කතා කරන්න ගිහලා අන්තිමට වෙන්නේ සීලෙත් කඩගන්න. ඒ නිසා ගුණවන්ත වෙන්න වෙන්න ගුණවන්ත කියලා කියන අදහස් කරන්න මේ භාවනා ගුණ වැඩෙන්න වැඩෙන්න කිරිවදින කරලක් ඔයන් කරලක් පොළොවට පහත් වෙන්න වගේ උණ ගහක මුදුන හැම වෙලාවෙම පල්ලයට පහත් වෙන්න වගේ පුළුවන් තන් නිහතමානී වෙලා තමන්ගේ කාටවත් තමන්ගේ ගුණයක් නොපෙනෙන තාලෙට කටයුතු කරන දක්ෂ නම් මේ හයක් ආකාර වූ අනිකුත් විතර්ක වලින් බේරෙන්න පුළුවන්. ඉතින් මේකෙදි අපි කියන්න බෑ කාන්තාපක්ෂ දක්ෂයි, පිරිමිපක්ෂේ දක්ෂයි, පෝසත්තු දක්ෂයි, දුප්පත්තු දක්ෂයි. ඒ මොනක්වත් කියන්න බෑ. හැම කෙනාගේම මේ අදක්ෂකම තියෙනවා. ඒකට හේතුකුත් තියෙනවා. සර්වඥන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට ගමික චිත්තයක් පහළ වුණා. අහවල් තැනට මම යන්න ඕනේ කියලා ඒ මිනිසයා ගියේ නැත්තම් ග්‍රහය හරි අරයි ඒකේ මනසට නොකර ඉන්න බෑ. දෙක විශේෂ විදර්ශනා ඥානයක් පහළ වුණොත් ඒකේ හෙලි කරන්න නැතුව ඉන්න බෑ. ඉතින් ඒක නිසා පුදුමාකාර නිකන් ඇතුළත වෙහෙසක් එන්න පටන් ගන්නවා කාට හරි කියනකම් ස්පාසුවක් නෑ. නමුත් ඒ කියපු ගමන්ම ඒකෙන් අර Tamanට තිබුණු ආධ්‍යාත්මික ඉදිරි ගැම්ම හරියට පිහියක දැල්ල තුවාල කරගත්තා වගේ මුදුනට සවුත් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් මේ ගුණවසාගෙන ජීවත් වීම අතින් බලනකොට මම මගේ අත් දෙක පින් කරලා තියෙනවා අපේ නායක ස්වාමීන් වහන්සේට කියපු දේ එකම දේ මෙච්චරයි කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් තමන්ගේ ಗುಣ කාටවත් පේන්න අරින්න එපා පෙන්නපු දවසම ඒක ඉවරයි ඒ වගේම බුරුමෙදි මට හම්බෙච්ච ස්වාමීන් වහන්සේත් මම ඒකයි අනික් ස්වාමීන් වහන්සේලා මම ගරු නොකරනව නෙවෙයි භාවනා කරන අය ගරු නොකරනව නෙවෙයි උන්වහන්සේලා ඒ ගුණවන්ත ගුණවන්ත හුඟක් මම දැකලා තියෙනවා. නමුත් මේ ගුණවන්ත හුඟ දෙනෙක් ඒ ගුණවන්තකම හුවා දක්වන්න ගිහිල්ලා ඒක නුගුණයක් නුගුණයක් කරගන්නවා. නමුත් අපි තේරවාද ශාසනයේ තියෙනවා අධිකම අපිච්චතාවය කියලා ගුණයක් අතිශේෂ්ඨ විශිෂ්ට ගුණයක් තමයි ලැබුවේ කිසිම විශේෂ ඥානයක් පිළිබඳව කියාපාන්න යන එක අල්පේච්ඡ අල්පේච්ඡව ඒක වසංගාගෙන ජීවත් වෙනවා. ඒකට ඔය හත්හලෝක සූත්‍රයේදී සරුවචනංශයක පෙන්නනවා හත්හලෝක කියලා කියන්නේ සරුවචනංශ නිසා බේරිච්ච පුංචි කුමාරයා හත්හලෝක කුමාරයා පස්සේ යා මේ ගිහියන්ගේ තමන් ප්‍රියමනාප දේවල් සංඝයාට පූජා කරන්නන් අතර පළවෙනි තැන ලබනවා තමන් යමක් ප්‍රියද ඒක විශේෂයෙන් සකස් කරලා කාට හරි සංඥානමකට පූජා කරන්න. ඉතින් පස්සේ සරුවචනාංශේ දවසක බණ කියනකොට ඒ හත්තාලෝක කුමාරයාගේ ඒ සුවිශේෂී ගුණ හතක් ප්‍රකාශ කරනවා. එයා හරිම ශ්‍රද්ධාවන්තයි, ශීලවන්තයි, ලැජ්ජාසහිතයි, බයසහිතයි, ප්‍රඥාවන්තයි, හොඳ සුතමේ ඥානයක් තියෙන ආදි වශයෙන් ගුණ ප්‍රකාශ කරනවා. ගුණ ප්‍රකාශ කරපුවාම මේ සරුවච්චන් වහන්සේ මේ පිරිහෙත් නැති කෙනෙක්ගේ ಗುಣ ප්‍රකාශ කරන එක සුවිශේෂී ගුණයක් නිසා බණාපු හාමුදුර නමකට හිතනවා ගිහිල්ලා ඒ ඒ මහත්ය බලලා ඒ මහත්යගේ දෙට දානෙට වැඩලා මේ ಗುಣ තියනවාද කියලා බලන්න ඕනේ. පස්සේ ආ දන්නේ නැති විදිහට අහගෙන හත්තාලෝක කුමාරයාගේ දෙට බින්ද පාත යනවා. ඊට පස්සේ මේ කුමාරයා බොහොම සතුටින් බාරන්න ඊට ගිහිල්ලා දාන ටික වරදලා ඔක්කොම හරි ගසලා බලනකොට පේනවා ඇත්තටම හොඳ සද්ධාවන්ත මිනිස්සෙක් හරියට සලකනවා. ඊට පස්සේ මෙයාට ඒ ගිහි ස්වාමීන් වහන්සේට හිතනවා බුදුහාමුදුරු කියපු එක මෙයාට කෙලිම කියන්න ඕනේ. ඊට පස්සේ කියනවා පාසක මහත්තයා දන්නවද? ඊයේ සරුවච්චන් වහන්සේ අපිට බණක් කියනකොට පාසක මහත්තයා ප්‍රස්තුත කරන පාසක මහත්තයාගේ ಗುಣ මෙන්න මේ හතක් ප්‍රකාශ කරා. මෙන්න මේ මගේ ಗುಣ. ඔබතුමා සද්ධාවන්තයි, සීලවන්තයි, ඥානවන්තයි, බය ලැජ්ජා සහිතයි, සුතවන්තයි, ත්‍යාගවන්තයි කියනකොට මේ මොහොතේ උපසක මහත්තයා මූණ නරක් වෙනවා. මූණ නරක් කියලා අහනවා ස්වාමීන් වහන්සේ ඔබ කියනකොට ගිහියොත් හිටියද කියලා. බුදුහාමුදුරුවෝ ඒ බණ කියනකොට ගිහියොත් හිටියද කියලා. අර ස්වාමීන් වහන්සේ කියනවා නෑ කියලා. ආ එහෙනම් කමක් නෑ කියනවා. ඒකට මේ හාමුදුරන්ට හිතෙනවා දැන් මේ බුදු කෙනෙක් ಗುಣ කියලා කියනවා යා නැති තැන. ඒ ගුණයට සඳහන් කරනකොට එයාට ඒක පිළිබඳව ලැජ්ජිත තත්ත්වයක් එන්නේ. පීලිත තත්ත්වයක් තියෙන්නේ. දුක්ඛිත තත්ත්වයක් තියෙන්නේ. ඒකලත් අහනවා මහා සෙනගක් හිටියද ගිහියොත් හිටියද කියලා. නෑ කිව්වට පස්සේ සතුට වෙනවා. පස්සේ මේක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කරලා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊහත්තාලෝක කුමාරයේ ಗುಣ වගේක් සාකච්ඡා කළා. මට හරි ගුණ මට සතුටක් ඇති වෙලා මම මේක පරීක්ෂා කරන්න පින්නපාත ගියා. මේම සිද්ධියක් වුණා. මම එතුමට ඔබ වහන්සේ කියපු ಗುಣ ටික කිව්වා. කියනකොට එතුමා මගෙන් ඇහුවා මා ඒ කියන තැන ගිහියොත් හිටියද කියලා. ඒ ඇත්තටම ඔබාංශ කියනකොට හිතේ නෑ මම ඒක නෑ කිව්වට පස්සේ සතුටක් ආවයි කියන්නේ. ඊට පස්සේ බුදුහාම කියනවා එහෙනම් අත්තාලව ගුණ හතක් නෙවෙයි අටක් තියෙනවා කියලා හිතාගන්න අටවෙනි ගුණය තමයි අධිගම අපිච්චතාවය. තමන්ගේ චීන ගුණ ප්‍රකාශ වෙනවට කැමති නෑ. හෙලි වෙනවට කැමති නැහැ. ඉතින් මේක කිව්වට හිත වදීද කියලා මට සැකයක් තියෙනවා. ඊයකට මේක කිව්වට මේක තේරුම් ගනිද කියලා සැකයක් තියෙනවා. මොකද මේ යකඩ ගේට්ටුවෙන් එළියට ගිය ගමන් ඔගොල්ලෝ වැටෙන්නේ සම්පූර්ණ අන්ධහර පාන ලෝකෙකට. සම්පූර්ණ කියාපාන ලෝකයකට. ඒ කියාපාන ලෝකේ Taman අංකඩිච්ච ගොනෙක් වගේ ඉඳ ගියොත් නෝන්ජලෙක් වෙනවා. මොහොත සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ නඩුවක් කියනවා ස්වාමීන් වහන්සේ බුදුහාමරණ කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ ওই කවුරු මට චෝදනා කරත් කවුරු මට ඊර්ෂ්‍යාවෙන් හෝ වැරද්දෙන් හෝ අමුලිකව චෝදනා කරත් මම පිරිසක් අතරට යනකොට යන්නේ ස්වාමීන් වහන්සේ අං කැඩිච්ච ගොනෙක් වගේ ස්වාමීන් වහන්සේ. අං කැඩිච්ච ගොනා අං තියෙන ගොනා වගේ අනින්න යන්නේ මොකද අංග කැඩිච්චාම ඇති වෙන තුවාලේ තාමත්ම වේදනා කරයි. ඒ ඇති වෙන හිල කෙලින්ම මොලේට විස බීජ ගෙනියනවා. ඒක නිසා ඒක රකින්නවා කියන එක ලේසි නෑ. ඉතින් තනකොළ කණ්ඩේ යන්නත් ඕනේ. නමුත් අං කැඩිච්ච ගොනා පුදුම පරිස්සම් ඒ වගේම ස්වාමීන් මම පිරිසක් අතරට යන්නේ මිනිඔලු කට්ටක මිනිඔලු කට්ට පාත්‍රය කරන හිඟන වසල දරුවෙක් වගේ ස්වාමීන් වහන්සේ. මම කවදාහකවත් කාටවත් මේ පණිතකම් කියාගෙන යන්නේ අනේ මට ලැබිච්ච දේකට මට අනුකම්පා කරලා බත් ටිකක් දෙන්න කියලා නේ හිඟන වසල දරුවෙක් වගේ මම යන්නේ කියලා. ඒ වගේම උන්වහන්සේ කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ මහ පොළවේ පාඨවි ධාතුව තමන්ගේ ගර්භයේ ධාතු තැම්පත් කරත් ධන නිදාන තැම්පත් කරත් කක්කුසි වලක් කැපුවත් මිනිසු මූත්‍රා කරත් මහ පොළොව මොයේ රත්තරන් වැළලුවාද අසුචි වැළලුවාද මූත්‍රා කළාද කියලා ගණන් ගන්නෑ අන්නේ වගේ තමයි ස්වාමීන් වහන්සේ මම මේ මිනිස්සුන්ගේ ලාභ සත්කාට ක්‍රියාත්මක කරන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ වතුරේ සමහරව හඳුන් හොදනවා සත්හඳුන් දල උල කනවා සමහරු කෙල ගහනවා සමහරු මූත්‍රා කරනවා සමහරු වළම්පිනම් හොදනවා වතුර කවදාකවත් Taman හොදන දේවල් වලින් නම්බුවක් ගන්නෙත් නෑ ඕනම්බුවක් ගන්නෙත් නෑ මේ ගින්නට ස්වාමීන් වහන්සේ මිනිකුණුත් දානවා අසුචිත් දානවා ගිතිලුත් දානවා හඳුනුත් දානවා හඳුන් කූරුත් දානවා කොයි එක කෙරුවත් මේ ගින්න නම්බුවකට ගන්නෙත් නෑ ඕනම්කට ගන්නෙත් නෑ මේ වාතයේ ස්වාමීන් වහන්සේ මල මූත්‍රා ගඳක් ගෙනිනවා අසුචි ගඳක් ගෙනිනවා සුවඳ තවරලා සුවඳක් ගෙනිනවා දස දිශාට පතුන නමුත් කුණක කවදාකවත් මට ආවේ ගඳක්ද සුවඳක්ද කියලා බලන්නේ මෙන්න මෙහෙමම මම හැසිරෙන්නේ කියලා ඒ ගුණය මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තිබුණේ නිහතමානී ගුණය නොතිබුණා නම් ආද ශාසනය නොතිබෙන්නේ ඉඳී තිබුණා. බුදුචානන්සේ ඒ තරම් ඒ සාරිපුත්‍ර සාහිගේ ගුණය වාංගු කළා තමයි භික්ෂුන් වහන්සේලා හැදුවේ. පුදුමාකාර දුකක් විඳලා තියෙනවා. අපි පැත්තෙන් බලනකොට දුකක් ශාසන බාරදාරීත්වයට තව කෙනෙකුට මේ ශාසනයේ හොඳ නරක කියලා දෙන්න නෙවෙයි ආදර්ශයක් දෙන්න. අපි ලොකු සංසී ඉන්න කාන් කිව්වේ <clears throat> මේ ලෝකේ රණ්ඩු කරලා දිනන එක නෙවෙයි දක්ෂකම. අනුන් පරද්දන එකක් නෙවෙයි දක්ෂකම. දිනම පෙරදුන මොන වුණත් මැරුණට පස්සේ ඉතුරු වෙන ආදර්ශය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ නිසා බණ භාවනා කළා තමන් වැඩ කරන්නත් ඕනේ. බණ භාවනා කරන කෙනෙක් ඉන්න ඕනේ මෙහෙමයි කියන හැසිරීම ඉතුරු කරන්නත් ඕනේ. ඒක දුස්සීලයාගේ වැඩක් නෙවෙයි. ඡන්දපරසුකිනාගේ වැඩක් නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිකේ වැඩක් නෙවෙයි. ඒ ඒ දුහරේ ඒ භාරකාරීත්වය භාර දෝරත්වය වැඩි වැඩියෙන් එන්නේ Taman ඒ කාමෙන් ටික ටික ඈත් වෙන්න ඈත් වෙන්න. කාමේ ඉන්නකන් ඒ කිසි දෙයකට මායින් කරන්න දෙන්නේ අපි තුච්ච පහත් තත්ත්වයටපත් කරනවා. කාමයේ අයින් කරගෙන ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැත්නම් යනකොට Taman ඒ වගේ ආඩ්‍ය වුණොත් ඒ පරිසර සාධක සකස් කරගන්න පුළුවන් වුණොත් අන්න ඒ වාසනාවල තමයි මේ ශාසනය කියලා කියන්නේ. ශාසනය පවතින කාලය කියලා කියන්නේ ශාසනය නොපවතින කාලෙක කොච්චර භාවනා කළ ගුණාවත් ඒ පරිසරය අපිට ගන්න බෑ. බුද්ධජනක අධිෂ්ඨාන ශක්තිය නෑ. ඒ නිසා බුද්ධ ශාසන කාලයක් තියෙනවා. ඒ වගේම ප්‍රතිરૂප දේශය කියලා එහෙම අගයන් ආඩම්බරයෙන් දන්න පිරිස ඉන්නවා. ඒව අපිට උපයන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක ගියති සාධක අපිට පුළුවන් පුංචි දේ පුංචිත් නෑ. පුංචි දේ තමයි මේ නිතර වද දෙන කාමෙන් පොඩ්ඩක් ඔලෝසන එක. ඔළුව උස්සලා ඊට පස්සේ ඒ කාමයේ අපිට වක්‍රව පහර දෙන හැටි බලලා ඒ ඒ දක්ෂ වෙලත් කාමයේ විතරක් නෙවෙයි සියුම් කාමේ මේ කියන වංචනික කාමේ ඒත් බේරිලා තාම කාමයේ ගිලී ගත කරන දෙනෙක් දෙනෙක් දිහා බලලා පහත් කළ සලකන්න එපා. සල්ලකපු ගමන් අහුවෙනවා. ඒ වගේම තමන් මම මෙච්චර සිල් රකින්න මම කාමීත් විසඳ ගත්තා මම ඊට පස්සේ තියෙන මේ සියුම් විතක්කත් නැති කරගත්තා මම උසස් කියපු ගමන් ඒකම කෙලෙසක් වෙනවා ඒක නිසා කොච්චර ඒ ಗುಣ දිනු කරගත්තත් අර විදිහට අනුන් පහත් කළ සලකන්න එක පාවිච්චි කරන්නත් එපා තමන් උසස් කළ සලකන්න පාවිච්චි කරන්නත් එපා ඒක කියා පාණ්ඩ යන්නත් එපා නිකමට හිතනද අනේ මේ අපේ කියන පුංචි උකුණු මුලයක් තරම් පුංචි මොලෙන් අපි මේ වැඩ කරගෙන මෙහිම කෙරුවනම් බුදු ගුණ කොහොම හිටියේද? රහත් මහරහත් උත්තමයන්ගේ ගුණ කොහොම හිටියේද? උන්වහන්සේලාගේ ගුණ තියෙදි මේ අපි මේ පුංචි කැලලක් අරගෙන දඟලන්නේ